පූජනීය තලාවේ සමරාතන පින්වත් ස්වාමින් වහන්සේට සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම නමෝ තස්ස උපාදා අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ සසර ගමන මේ අපි විඳින අප්‍රමාණ දුක් සහිත මේ සසර ගමන අවසන් කිරීම ජීවිතේ මහා දුක ජීවිතය දුකක් කියලා අපි කාටවත් මේ ජීවිතය අතාරින්න පුළුවන් කමක් නැහැ කතාවට අපි කියනවා ජීවිතේ පා වෙලා තියෙන පුදුම කර්මයක් අපි මේ ගෙවන්නේ ජීවත් වෙලා ඉන්නවට වැඩිය මැරෙනවා නම් හොඳයි කියලා. නමුත් පින්නතුනි අපි ඒ ඒ අවස්ථාවල ජීවිතයේ ඇතිවෙන දුක් පීඩා නිසා මරණයට පත් වෙනවා නම් හොඳයි කියලා කීවට කෙලෙස් සහිත සිත් ඇතිව මරණයටපත් වුණාට අපිට කවදාවත් සැනසීමක් උරුම වෙන්නේ නැහැ. ඒ මරණය පවා මහා දුක. මරණය දුකක් බවට පත් වෙන්නේ බොහෝ සෙයින් කෙලෙස් සහිතව මරණයට මුහුණ දෙද්දී. යම් කිසි කෙනෙක් කෙලෙස් ගිනි නිවාගෙන මරණයට මුහුණ දෙනවා නම් ඔහුට කිසිම දුකක් ඇති වෙන්නේ නැහැ. කෙලෙස් සහිත ලෝකයේ දෙවියන්ට බ්‍රහ්මයින්ට පවා මරණය කියන දේ පුදුම දුකක් ඇති කරනවා. ඒකට හොඳ උදාහරණයක් සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාගේ කතාව. සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා ආයුෂ අවසන් වෙන්න ආසන්නව පවතිද්දී ඔහු දැනගන්නවා තමා සමග හිටපු දිව්‍යාංගනාවන් 500ක් ආයුෂ අවසන් වෙලා දිව්‍ය ලෝකයෙන් සුත වෙලා කියලා. සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා බලනවා තමාගේ මේ දිව්‍යාංගනාවන් පිරිස සුත වෙලා දැන් හෙද පහළ වෙලා ඉන්නේ කියලා. එතකොට දැනගන්ට ලැබෙනවා ඒ සියලු දෙනා සංසාරේ සිදු කරපු බලවත් පුණ්‍ය ශක්තියින් අවසන් වෙලා අකුසල් බලවත් වෙලා දිව්‍ය ලෝකයෙන් සුත වෙලා දැන් සතර අපායට වැටිලා දුක් විඳිනවා මේක සුළු මොහොතකට පෙර මහා දිව්‍ය සැප සම්පත් භුක්ති විඳපු ආශ්චර්යමත් දිව්‍ය සැප සම්පත් භුක්ති විඳපු දෙවියන් දිව්‍යාංගනාවන් හැටියට බබලපු ඒ පිරිස දැන් මහා දුක්ඛ ස්කන්ධයන් භාජනය වෙමින් අතර අපාය දුක් විඳින විදිහ අහව මේ සතර හරිම භයානකයි සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාට මරණය පිළිබඳව ජීවිතය පිළිබඳව බියක් ඇති වෙනවා ඊට පස්සේ සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා බලනවා තමා සමග ඉතිරි මේ 500ක් දිව්‍යාංගනාවන් පිරිස. තව කොච්චර කාලයක් මේ දිව්‍ය ලෝකේ මේ දිව්‍ය සැප සම්පත් භුක්ති විඳිනවද කියලා. එතකොට සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා දකිනවා තමාටත් මේ ඉතිරි දිව්‍යාංගනාවන් 500කත් තව දිව්‍ය ලෝකේ වාසය කරන්න අවස්ථාව ලැබෙන්නේ දින හතක් පමණයි. සුමානයා දින 7කින් මේ සියලු දෙනාගේම ආයුෂ අවසන් වෙනවා දිව්‍ය ලෝකයෙන් චුත වෙනවා දිව්‍ය ලෝකයෙන් චුත වෙලා මේ 501 දෙනාමත් සතර අපායට වැටෙන බව දිව්‍ය පුත්‍රයා දැනගන්නවා දිව්‍ය ආශ්චර්යයන් ඇතිව ඒ දිවි ඉසුරු දිව්‍ය ඉසුරු භුක්ති විඳපු ඒ පිරිස ඒ සියල්ල දින හතකින් අවසන් කරන්න සිද්ධ වෙනවා කියන බව දැනෙනවත් සමගම ඒ උපාදානය කරගත්ත දිව්‍ය සැප සම්පත් අතහරින්න බැරුව පුදුම මරණ බියකින් පසුවෙන්ට ගත්තා. ඊටත් වඩා පින්නතුනි දිව්‍ය භාවය අතහැරලා මනුෂ්‍ය භාවයකට හරි පහත් දිව්‍ය ඵලයකට හරි පහළ වීමක් සිද්ධ වෙනවා නම් කමක් නැහැ. මේ අය ඒ සියලු දිව්‍ය සැප සම්පත් අතහැරලා සතර අපායට වැටෙන බව දැක්කා. සතර අපායට වැටුණාට පස්සේ ආයිත් පිනක් දහමක් සිදු කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. බුදුබණ ටිකක් ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. බුදු කෙනෙක් දකින්න ලැබෙන්නේ නැහැ. දුක් පිළිඳ සිද්ධ වෙනවා. නැවත කවදා කොතැන කොහොම ඒ නිරයෙන් ගැලවෙන්නද කියන එක කියන්න පුළුවන් කමක් නැහැ. කල්ප කෝටි ප්‍රකෝටි ගණන් නිරයේ දුක් පිළින්න සිද්ධ වෙනවා. ඒ නිසා අර ඇති කරගත් ආ වූ මරණ බිය සිය දහස් ලක්ෂ ගණනකින් වැඩි වෙන්න ගත්තා. ඊට පස්සේ මේ බිය නැති කරගන්න නොඑක් විදිහේ උපදෙස් ලබා ගන්න උත්සාහ කළා. නමුත් සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාට කිසිම කෙනෙකුගේ උපදෙස් වලින් ඒ බිය නැති වුණේ නෑ. පස්සේ සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා දැනගන්නවා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින බව. සමාගයේ දිව්‍යාංගනාවන් 500ක් සමග භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්ට දිව්‍ය ලෝකයෙන් භාග්‍යවතුන් වහන්සේ ළඟ පහළ වෙනවා. පහළ වෙලා භාග්‍යවතුන් වහන්සේට සමාතමේ ඇති වුණු මරණ බිය පිළිබඳව සිහිපත් කරලා සමාවත් මේ සමාගේ පිරිසත් සතර අපායෙන් මුදවා ගන්නා ලෙස භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ඒ වෙලාවේ පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ වරක් දෙවරක් පින්දහම් සිදු කරලා ඒ මොහොතට විතරක් ඒ දුකෙන් නිදහස් වීම తాවකාලික බව සිහිපත් කරමි. සදාකාලිකව දුකෙන් නිදහස් වීමට නම් ඉන්ද්‍රිය, අපස, බෝධි, සබ්බ නිස්සග්ගය කියන මේ ධර්මයන් පුරුදු කළ යුතු බව දේශනා කරනවා. තාම වටිනා දේශනාවක් සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා ඇතුළු පිරිසට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ජීවත් වෙන මේ කෙටි කාලය තුළ අද්ධා සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන් කෙලෙස් නැති කරන අපස් ධර්මයන් අවබෝධයට පත්වෙන්න උපකාර වන බෝධිඅංග ධර්මයන් සියල්ලෙන් සිත නිදහස් කරගන්න උපකාර වන සබ්බ නිස්සග්ගිය ධර්මයන් මේ ජීවිතයේදී යම් කිසි කෙනෙක් පුරුදු කරනවා නම් පුහුණු කරනවා නම් ඒ පුද්ගලයාට සදාකාලිකව සැනසීමටපත් වෙන්න පුළුවන් අර අප්‍රමාණ දුක් ඇති කරන සාංශාරික බයෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා කියලා. ඒ දේශනාව ශ්‍රවණය කළාට පස්සේ පින්නතුනි සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා ඇතුළු පිරිස සෝවාන් මාර්ගඵලයට පත් වෙනවා. සෝවාන් මාර්ගඵලයට පත් වුණාට පස්සේ ආපහු සසර දුගතිය පිළිබඳව බියක් ඇති කරගන්න ඕනේ නැහැ. එහෙම ඇති වෙන්නේ නැහැ. මොකද සෝවාන් මාර්ගඵලයට පත් වෙච්ච කෙනා තුළ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්මයන් දුරු වෙලා යනවා. එයා තුල සසර බැඳ පවත්වන්නට උපකාර වන උපාදානීය ධර්මයන් ඡය වෙලා යනවා දුරු වෙලා යනවා ඒක නිසා ආත්ම භාව හතකට වැඩිය මේ සසර වසන්ත සිද්ධ වෙන්නේ නැහැ ඒ වගේම ඒ ආත්ම භාව හත සුගති ආත්ම භාවයන් නිසා දුගති ආත්ම භාවයන්ට පත් වෙන්නේ. ඒ නිසා ඒ සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා ඇතුළු පිරිස මේ ජීවිතයේ වැඩි යුතු ධර්මයන් අවබෝධ කරගෙන දේශනාව තුළින් සසර බිය දුරු කරගෙන නැව දිව්‍ය භාවයටම පත් වුණා දිව්‍ය ලෝකයටම පහළ වුණා. පින්නතුනි ඔබට ඔබ මැරෙන දිනය හරියටම දැනගත්තොත් ජීවිතයේ ඒ දක්වා ඔබට සියලු සැලසුම් සකස් කළ හැකි වෙනවා. අපි කියමු තව අවුරුදු 5කින් ඔබ මරණයටපත් වෙනවා කියලා ස්ථීරවම දැනගත්තොත් ඔබට පුළුවන් එහෙමනම් ඔබ අද ඉඳලම ඒ අවුරුදු 5 දක්වා විතරයි ජීවිතයේ සැලසුම් සියල්ල සැලසුම් කරන්නේ. ඒ අවුරුදු පහට එහා කිසි දෙයක් සැලසුම් කරන්නේ නැහැ. ඒ අවුරුදු පහ දක්වා ඔබේ ජීවිතයේ සියලු ණයතුරස් වලින් නිදහස් වෙන්න, යුතුයකම් මිතු කරන්න, වගකීම් මිතු කරන්න, ගමන් බිමන් යන තැන් බලන්න, ඊළඟට දම්පින්කම් කරගන්න, කෑ යුතු දෑ කන්න, බිය යුතු දෑ බොන්න, ඇඳිය යුතු දෑ අඳින්න මේ සියල්ලම ඔබ ඒ අවුරුදු පහට සැලසුම් කරලා අවසන් කරගන්නවා. තව ඔබ මාසයයි නම් ජීවත් වෙන්නේ. ඒ මාසයට ඔබ සියල්ල සැලසුම් කරලා අවසන් කරගන්නවා. සමහර විට ඔබ එක මරණයටපත් වෙනවා කියලා දැනගත්තොත් ඔබ අද මේ සියල්ලම නිදහස් කරගෙන මරණයට සූදානම් වෙනවා. ඔබේ හිත සම්පූර්ණ කරගන්න උත්සාහ කරනවා. නමුත් ඉන්නතුනි අපි කවුරුවත් දන්නේ නැහැ අපි කවදා මැරෙයිද කියන එක. ඒක නිසා අපි කාටවත් සැලසුම් කරන්න බෑ. අහවල් දවසේ අපි මරණයටපත් වෙනවා. ඒ දක්වා විතරක් මේ ජීවිතේ මේ මේ දේවල් අපි පුරුදු කරනවා කියන එක. ජීවිතය කියන්නේ අවිනිශ්චිත දෙයක්. අවිනිශ්චිත ජීවිතයේ අපිට කිසිම දෙයක් මේ මේ විදිහට සිදුවිය යුතුයි සිදු වෙනවා කියලා තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම පුළුවන් කමක් නැති නිසා අපි පුදුමාකාර බියක් ඇති කරගන්න ඕනේ. මේ සසර අපිට දික් වෙන තැනටද කෙටි වෙන තැනටද කටයුතු සැලැස්වෙන්නේ පොදෙක් සසරට එකතු වෙන හැටියට සසර දික් වෙන හැටියට අපි කටයුතු කළොත් මේ ලබාගත් මනුෂ්‍යාත්ම භාවයේ මේ ගෞතම බුද්ධ ශාසනයෙන් ලබාගත යුතු ප්‍රයෝජන අපිට ලබා ගන්නට සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍ය කාම ලෝකයේ සත්වයින්සේ උදේ ඉඳන් රැ වෙනකල් පංච කාමයන් පිනව පිනව සද්භාරයන්ට අරමුණු ගෝචර කරගනිමින් නිකම්ම කාලා බීලා ඉඳලා මරණයටපත් වෙන්න සිද්ධ වෙන්නේ. අනන්ත සංසාරේ ගත්තත් ඒ විදිහටයි අපි කටයුතු කරලා තියෙන්නේ. ඒ විදිහට කටයුතු නොකොට සිටියානම් මේ වෙද්දී අපි සසර ඇත්තේ නෑ සසරින් නිදහස් වෙලා. ඒක නිසා සසරින් නිදහස් වෙන්න ගෙවන මේ ජීවිතයේ අපි උපාදානීය ධර්මයන් ක්‍රියාත්මක කරගන්නේ නැතුව ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ නැතුව විපස්සනා මානසිකාරයෙන් ඇත්ත ඇති සැටිය දකිමින් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. අපි හැමෝම මරණයටපත් වෙනවා. ජීවිතය කියන්නේ මහ දුකක්. අපි හැමෝම මරණයටපත් වෙනවා. මරණයේදී මේ ගොඩනගාගත් සියල්ල අපිට අහිමි වෙනවා. සියල්ල අහිමි වෙන බව දැනගත්තත් මේ සියල්ල දුකක් බව දැනගත්තත් ජීවත් වෙලා ඉන්න කාලේ අපිට මේ හැමදේම නතර කරන්න පුළුවන් කමක් නැහැ. ජීවිතය පවත්වාගෙන යන්න මේ මනුෂ්‍ය ලෝකයේ මේ සියලු අභියෝගයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දරුවෙක් නම් අධ්‍යාපනය ලබන්න සිද්ධ වෙනවා. රැකී ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. ගෙවල් දොරවල් තනන්ත සිද්ධ වෙනවා. ගිහි ජීවිතයක ආවහ විවාහ කටයුතු සිදු කරන්න සිද්ධ වෙනවා. පින්දහම් සිදු කරගන්නට වෙනවා. මල ගෙවල්, මඟුල් ගෙවල් නොයේක් උත්සව සාද තියෙනවා. ඒවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ හැම දෙයක්ම ජීවිතේ ඒ ඒ අංගයක්. අපිට ඒවා පැහැර හරින්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් අපි කෘතිම මිනිසෙයින් බවට පත් වෙනවා. වැදගත් වන්නේ ඒ සියල්ල පැහැර හැරීම නොවේ. ඒ වාත මුහුණ දීලා ජීවිතයේ සියලු අභියෝග ජයගෙන සසරට එකතු නොවන විදිහට ඒ සියල්ල තුල පැවතීම. සසරට එකතු නොවන විදිහට ඔබට පුළුවන් නම් ඔබේ ගිහි ජීවිතයේ යුතුයකම් වගකීම් ඉටු කරන්න ඔබට ඔබේ නිවස පාලනය කරන්න ගම පාලනය කරන්න රට පාලනය කරන්න ඔබේ ජීවිතයේ පින් දහම් මේ හැම දෙයක්ම සැලසුම් කරන්න ඔබ ජයග්‍රාහී පුද්ගලෙක් ඔබ ඥාන සංපයුක්ත පුද්ගලෙක් ඒ ඥාන සංපයුක්ත භාවය ඇති කරගන්න භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ජීවන හැම මොහොතකම ඔබේ ජීවිතේ නුවණින් දකිමින් විපස්සනා මානසිකාරයෙන් පවතිමින් කටයුතු කරනවා නම් ඔබට මේ ධර්මයේ මහා උපකාරයක් වෙනවා පිටුවහලක් වෙනවා මේ ජීවිතයේදීම ඔබට මේ සසර ගමන කෙටි කරගන්න භාග්‍යවතුන් වහන්සේ උපමාවක් දක්වනවා සංයුක්ත නිකාය අභිසමය සංයුක්ත වේදනා වගේ මහා රුක්ඛ සූත්‍රය ගහක් පිළිබඳව උපමාවක් දක්වනවා සංසාරය නැමැති මේ ගස විනාශ කරන්න භාවනා යෝගියා එහෙම නැත්නම් විදර්ශනා ඥානය ඇති කරගන්න පුද්ගලයා පවතින ආකාරය විශාල වෘක්ෂයක් තියෙනවා. අපි කියමු මුග ගහක් වගේ කියලා. එක පුද්ගලයෙක් මේ ගස ඉවත් කරන්න, විනාශ කරන්න, නැති කරන්න මේ ගහ ළඟට එනවා. ඒ ගහ ළඟට ඔහු උදැල්ලකුත් කූලයකුත් පොරවකුත් තමයි අරගෙන එන්නේ. උදැල්ල, පොරව, කූදයක් අරගෙන ඇවිල්ලා පළමුවෙන්ම ඒ ගහ සිඳිනවා. ගහේ මුල සින්දට පස්සේ ගහ කඩාගෙන වැටෙනවනේ. ඊට පස්සේ නැවත පොරවෙන් ඒ ගහේ අතු කොටස් කරනවා. අතු කපලා කොටස් කරනවා. ඊළඟට ඒ කොටස් කරපු අතු එකිනෙක පලනවා. ඊළඟට ඒ පළපු දර කෑලි තවත් පුංචි පුංචි පුංචි පුංචි කෑලි වලට කොටස් කරනවා. පුංචි පුංචි කෑලි වලට කොටස් කරලා ඔහු ඒවා අවුවේ දාලා වේලනවා. අවුවේ දාලා වේලලා ගින්නට දාලා දවනවා. ගින්නට දාලා දැව්වට පස්සේ දැන් ගහක් ඇත්තෙත් නැහැ. දැන් කොට කෑලි වී කෑලි ඇත්තෙත් නැහැ. දැන් තියෙන්නේ මොනවද? අලු අඟුරු විතරයි. ඉතිරි වෙන ඒ අලු සුළඟට දාලා කොලනවා. එහෙම නැත්නම් ගඟට දාලා පා කරනවා. දැන් එතන ගසක් ඇත්තේ නැහැ. ගසේ මුල් පවා මේ විදිහට විනාශ කිරීම නිසා ආපහු ඒ ගසේ පැවැත්මක් ඇත්තේ නැහැ. පින්නතුනි මේ උපමාව භාග්‍යවතුන් වහන්සේ අපේ මේ සංසාර ගමනට යොදපු උපමාවක්. මේ ගස කියලා කියන්නේ සංසාර ගමන. මේ ගස කියලා කියන්නේ ත්‍රිභූමික පැවැත්ම. කාමාවචර රූපාවචර අරූපාවචර කියන මේ ත්‍රිභූමික පැවැත්ම. එතකොට මේ ගස නැමැති මේ ත්‍රිභූමික පැවැත්ම පවතින්නේ පින්නතුනි ෂඩ් ආයතනයන් නිසා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ෂඩ් ආයතනයන් නිසා. එතකොට ඒ ෂඩ් ආයතන උපමා කරනවා ගහේ මුල් වලට. එතකොට ගසේ මුල් වලින් තමයි මේ ත්‍රිභෞමික පැවැත්ම නැමැති ගස මහ පොළොවේ දරාගෙන සිටින්නේ. එතකොට මේ ගස ශක්තිමත් වෙන්න මේ ගස වැඩෙන්නත් ඒ මුල් වලට අවශ්‍ය වෙනවා පඨවි රසය. එතකොට මේ පඨවි රසය අරගෙන තමයි මේ ගස විශාල වෙන්නේ. ඒ පඨවි රසය ගන්න ద్వාරයන් හයක් තියෙනවා. මේ සංසාරෙත් එහෙමයි ත්‍රිභෞමික පැවැත්ම උපකාර වන උපාදානීය ධර්මයන් දොරටු 6කින් සකස් වෙනවා. අපි කියනවා සද්්වාරයන් කියලා. ඒකට සද්්වාරයන්ට ගෝචර වීම නිසා ඇස කන නාසය දිව ශරීරය සිත කියන මේ සද්්වාරයන්ගෙන් අරගන්නා වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම මෙන්න මේ අරමුණු නිසා සංසාරයේ නැමැති වෘක්ෂය විශාල වෙනවා එතකොට මෙතන උපාදානීය කියලා කිව්වේ කාම උපාදාන, ditth උපාදාන, සීලබ්බත උපාදාන සහ අත්වාද උපාදාන කියන දේවල්. එතකොට කාම උපාදාන කියලා කිව්වේ වස්තුකාම, ක්ලේශකාමයන්. මේවත් ෂඩ්වාරයන්ට ගෝචර වෙනවා. ditth උපාදාන කියලා කිව්වේ කාම උපාදාන සීලබ්බතුපාදාන, කාමුපාදාන මේ වස්තුකාම, ක්ලේශකාම ධර්මයන් දෘෂ්ටි වශයෙන් පින්නතුන් අහල ඇති දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය, දෙසටක් මිත්‍යා දෘෂ්ටි මේවා තුළ පවතින ඇත්ත ඇති සැටියෙන් නොදැක වැරදි ලෙස අනුවන ලෙස සිටීමෙන් නැතිවන දැකීම මේවත් පදින් උපාදාන කරගන්න. සීලබ්බත උපාදාන කියලා කිව්වේ මේ ඔබ සමාදන් වෙන සීලය වගේ දෙයක් නෙමෙයි පින තුන අහල ඇති අජගුත ගෝගුත කුක්කුරගුත ආදී ගුත සමහර සත්වයින් සංසාර විමුක්තිය පිණිස ගවයන් වගේ හැසිරෙනවා කුකුලන් වගේ හැසිරෙනවා තිරිසන් සත්තු වගේ හැසිරෙනවා වස්ත්‍රාභරණ පළඳින්නේ නැහැ යමක් අතට අරගෙන කටට දාගන්නේ නැහැ කුලා කනවා පහුරු ගාලා කනවා මේ විදිහට සත් උත්තුන්ගේ ප්‍රකෘති ස්වභාවයන් සමාදන් වෙලා සංසාර විමුක්තියක් අපේක්ෂා කරනවා. ඒකට කියනවා සීලබ්බත උපාදාන කියලා. අත්වාද උපාදාන කියලා කිව්වේ මමය මගේ මගේ ආත්මයේ වශයෙන් දකිමින් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය පිළිබඳව වැරදි ලෙස ඇති කරගන්නා උපාදාන. දැන් මේ කාමපාදාන, ditthුපාදාන, සීලබ්බතුපාදාන, අස්සවාදුපාදාන කියන මේවා අර කියන් පෙදුණු සද්්වාරයන්ට ගෝචර වෙනවා. උපාදානීය ධර්මයන්ගේ ආස්වාදය නිසා අන්හාව නැවත නැවත නැවත නැවත හටගන්නවා. ඔබ තුල නැවත නැවත නැවත නැවත එකම කාරණාවක් නිසා සංහාව ඇති වෙන්නේ පළමුවෙන් ඒ දෙයට උපාදානයේ ඇති වෙච්ච නිසා. ඒකට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස මේ වයින් ගන්න අරමුණු වලට නැවත නැවත නැවත නැවත තණ්හා ඇති වෙනවා. උපාදානීය ධර්මයන්ගේ ආස්වාදය නිසා. දැන් මේක දුරු කරන්න ඕනේ. යම් කිසි කෙනෙක් උපාදානීය ධර්මයන් පිළිබඳව ඇති මේ ආස්වාදය නැති කළොත් ඔහු තුල සංහාව නැති වෙනවා. තණ්හාව නැති කළොත් ඔහුට නැවත නැවත නැවත නැවත අර උපාදානීය ධර්මයන්ගේ ආස්වාදයේ විඳින්න ඇති කැමැත්ත නැති වෙනවා. ඒ නැතිකලේ නැත්නම් නැවත නැවත නැවත නැවත උපාදානීය ධර්මයන් ක්‍රියාත්මක කරවමින් මේ සංසාරේ ත්‍රිභූමික පැවැත්ම නැමැති වෘක්ෂය විශාල වෙන්න වැඩෙන්න පටන් ගන්නවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේ වෘක්ෂය සිඳලා දාන්න නැති කරලා දාන්න එක පුද්ගලයෙක් එනවා ඔහු මේ වෘක්ෂය විනාශ කරන්නට කුදැල්ලකුයි කූඩේකුයි පොරවකුයි අරගෙන ඇවිත් පළමුවෙන්ම පොරවෙන් මේ ගසේ මුල සිඳිනවා මුල සිඳලා උදැල්ලෙන් ඒ පොළවේ තියෙන මුල් ඉවත් කරනවා මොකද ගස ඉවත් කළොත් නැවත මුල් වලින් ලියලා එන්න පුළුවන් නිසා. ඊට පස්සේ ඒ ගසේ අතු කොටස් කරනවා කොටස් කරපු අතු පලනවා පලපු ඒ දර කුඩා කුඩා කැබලි වලට කොටස් කරනවා ඊළඟට කිව්වා අව්වේ දාලා වේලලා ගින්නේ දාලා දවලා අලු කරලා ඒ අලුත් සුළඟේ හෝ ජලයේ හෝ පා කරලා නැති කරලා දානවා කියලා මෙතන පින්නතුනි මේ වෘක්ෂය විනාශ කරන්තෙන පුද්ගලයා තමයි යෝගාවචරයා විපස්සනා මානසිකාරයෙන් පවතින පුද්ගලයා භාවනා යෝගාවචරයා තමයි ප්‍රයිභූමික පැවැත්ම නැමැති වෘක්ෂය විනාශ කරන්තෙන පුද්ගලයා ඔහු ඒ වෙනුවෙන් උපකාර කරගන්නවා ආයුධ තුනක් උපකරණ තුනක් උදැල්ලකුත් කූඩේකුත් පොරවපු. උදැල්ල කියලා කිව්වේ ප්‍රඥාව. කූඩේ කියලා කිව්වේ සමාධිය. පොරව කියලා කිව්වේ සිහිනුව. ඔහු කුමක්ද කරන්නේ? පළමුවෙන්ම සිහි නුවණ නැමැති පොරවෙන් ත්‍රි භූමික පැවැත්ම නැමැති වෘක්ෂයට පහර දීලා ඒ වෘක්ෂය පෙළ පෙළ කපලා බිමට දානවා ඊළඟට ප්‍රඥාව නැමැති උදැල්ලෙන් ඒ වෘක්ෂය මේ පොළවේ දරාගෙන හිටපු පොළවේ ස්ථාරය ලබා දුන්න ඒ මුල් නැමැති ෂඩ් ආයතන විනාශ කරනවා ඒකට අවශ්‍යයි උදැල්ල නැමැති ප්‍රඥාව ඊට පස්සේ ඒවා විනාශ කරලා ඒවා ක්‍රමක්‍රමයෙන් කැබලි කරන්නේ ඒවා එහෙ මෙහෙ අරගෙන යන්න සමාධිය නැමැති කූඩය උපකාර කරගන්නවා. දැන් මොහු මේ වෘක්ෂය විනාශ කරද්දී අංග කීපයක් පියවර කීපයක් අනුගමනය කරනවා. පළමුවෙන්ම කරන්නේ ගසේ මුල සිඳීම. එතකොට සංසාර පැවැත්ම නැති කරන්න උත්සාහ කරන වීර්ය වඩන භාවනා යෝගාවචරයා විසිනුත් ඒ වෙනුවෙන් පියවර කිහිපයක් අනුගමනය කරනවා. උපමා කරනවා මේ කාරණා දෙක එකිනෙකට. පළමුවෙන්ම ගසේ මුල සිඳිනවා අර පුද්ගලයා. භාවනා යෝගියත් කරන්නේ පළමුවෙන්ම ආර්යයන් වහන්සේ නමකගේ කර්මස්ථාන අරගෙන සිහිය ඇති කරගන්න එක. ට මුල සිඳින්න උපකාර කරගත් පොරව පොරව උපමා කරනවා සිහිනුවත. එතකොට භාවනා යෝගියා පළමුවෙන්ම සසර දුකෙන් නිදහස් වෙන්න නම් ඔහු සසර දුකෙන් නිදහස් වුණු පුද්ගලයෙක් හමු වෙලා සසර දුකින් නිදහස් වීමට උපකාර වෙච්ච ධර්ම කාරණාවක් විමසා දැනගෙන අවශ්‍ය භාවනා කර්මස්ථානය ලබා ගන්නවා. ඒ භාවනා කර්මස්ථානයේ ලබාගෙන සිහිනුවන ඇති කර ගැනීම උපමා කරනවා ගසේ මුල සිඳීමට. ඊළඟතර පුද්ගලයා මුල සිඳලා ගහ බිමට වටලා ගහේ අතු කොටස් කරනවා. අතු කපනවා. දැන් භාවනා වඩන යෝගියත් පළමුවෙන්ම සිහිනුවන ඇති කරගෙන කර්මස්ථානයේ ලබාගෙන සංක්ෂිප්ත වශයෙන් සතර මහා භූතයන් සිහිපත් කරන්ට ගන්නවා. භාවනා වඩන්ට අපි කියමු මේ කය පිළිබඳව කියලා. එතකොට කය පිළිබඳව භාවනා වඩන්ට ගද්දී මම මගේ කියලා මෙහෙම රූපයක් ඇත්තේ නැහැ. විපස්සනා මනසිකාරයෙන් මේ කය දෙස සංසිප්ත වශයෙන් කෙටියෙන් බලද්දී අපිට පුළුවන් මහා භූත රූපයන්ගෙන් සකස් වුණු දෙයක් මේ ශරීරය කියලා කියන්නේ කියලා නුවණින් දකින්න. ඒකට යම් කිසි කෙනෙක් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රූප ධර්මයන්ගෙන් මේ ශරීරය සකස් වී ඇති බව මේ ශරීරයේ කොටස් වශයෙන් අතපය හිස මේ ශරීරය දැකීම උපමා කරනවා අර වෘක්ෂය බිමට ඉඳලා ඒ වෘක්ෂයේ අතු කැපීම හැටියට ඊළඟට ඒ පුද්ගලයා කරන්නේ කපපු අතු පලනවා භාවනා වඩන යෝගියන් තමන්ගේ ශරීරය තුල මේ සියල්ල හතර මහා භූත රූපයන්ගෙන් හටගත් බව නුවණින් මෙනෙහි කරලා මේ ශරීරයේ සියලු අංගයන් සියලු කොට 42ක් වූ කොටාසයන්හි පතුරවලා මෙනෙහි කරනවා. එතකොට 42ක් වූ කොටාස කියලා කිව්වේ දැන් මේ ශරීරයේ තියෙන පඨවි කොටාස 20ක් ආපෝ කොටාස 12ක් තේජෝ කොටාස 4ක් වායෝ කොටාස 6ක් දැන් මේවා තමයි වැදගත්ම වෙන්නේ මේ ශරීරය පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත ධර්මයන්ගෙන් හටගත් දෙයක් නිසා මම මගේ කියලා සත්වයක් පුද්ගලයෙක් සකස් වීමක් දෙවියෙක් විසින් රාහ්මියෙක් විසින් මවපොදයක් නොවේයි මේ ශරීරය කියන එක නුවණින් මෙනෙහි කරනවා. එතකොට මෙතන අර සියලුම කොටස් කොටාස ක්‍රමයකින් අපි කියනවා 42ක් වූ කොටාස ක්‍රමයකින් බැලීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට කොහොමද මේ 42ක් වූ කොටාස ක්‍රමයකට හිත පතුරවන්නේ මෙනෙහි කරන්නේ කියන එක ඔබ දැනගන්න ඕනේ. දැන් මෙතන පින්නතුනි පඨවි කොට්ඨාස තියෙන අපේ ශරීරේ 20ක්. දැන් 30 කුණප ගත්තාම ඒ තුල අක්මාව, දලඹුව, ඇලදිව, පෙනහල්ල, ඊළඟට අතුණු, අතුණු බහන්, ඊළඟට නොපැසුණු ආහාර, පැසුණු ආහාර, මොළය කියන මේවා තද ගතියෙන් යුක්ත මේවට කියනවා පඨවි කොට්ඨාස 20ක් තියෙනවා. ඒ පඨවි කොට්ඨාස 20 එකින් එක එකින් එක එකින් එක මෙනෙහි කරන්න ඕනේ විමසා බලන්න ඕනේ. ඊළඟට ආපෝ කොට්ඨාස ආපෝ කියලා කිය වැగిරෙන ස්වභාවයෙන් යුක්ත. එතකොට ආපෝ කොට්ඨාස 12ක් තියෙනවා. හිත, සෙම, සැරව, ලේ, දහදිය, මේද තෙල්, අඳුළු, උරුණු තෙල්, ඊළඟට කෙල, සොටු, සඳ මිදුළු, මුත්‍රා වගේ මේ දේවල් 12. ඊළඟට තේජෝ කොටාස හතරක් තියෙනවා මේ ශරීරේ. සංతాප තේජෝ, ජිරාපන තේජෝ, පරිදාහන් තේජෝ, පාචක තේජෝ වශයෙන්. ඊළඟට වායෝ කොටාස හයක් තියෙනවා. උද්ධංගම වාත, අධෝගම වාත, කුච්චිසේ වාත, කොටාසේ වාත, අස්වාස වාස, අස්වාස පස්වාස වාත, අංගමංගානුසාරී වාත මේ ආදී වශයෙන්. දැන් මෙන්න මේ ශරීරයේ කොට්ඨාස වශයෙන් 42ක් වූ කොට්ඨාස වශයෙන් මෙනෙහි කිරීම උපමා කරනවා කපපු අතු කුඩා කුඩා කෑලිවලට පැලීම වශයෙන් ඊළඟට අර පුද්ගලයා මොකද කරන්නේ කුඩා කුඩා කෑලිවලට ඒ පලන දර තවත් කොටස් වශයෙන් පුංචි කෑලි විශාල කෑලි වශයෙන් කොටස් වශයෙන් තවත් වෙන් කරනවා මේ විදිහට භාවනා වඩන යෝගී පුද්ගලයාත් 42ක් වූ කොටාසයන්හි සිත පිහිටුවලා මේ සියල්ල නාම රූප ධර්ම වශයෙන් විමසා බලනවා මේ ශරීරය ගත්තාම මේ ශරීරයේ සියලු වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මයන් නාම ධර්මයන් හැටියටත් ඉතිරි සියල්ල රූප ධර්මයන් හැටියටත් විමසා බලනවා. එතකොට ඔහු තේරුම් ගන්නවා මේ ශරීරය කියලා කියන්නේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම, පැවතීම, නැතිවීම කියන ආකාරය. නාම රූප ධර්මයන්ගේ ඇතිවීම, පැවතීම, නැතිවීම පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය පිළිබඳව ක්ෂණයක් ක්ෂණයක් පාසා හටගන්නා වූ මේ සිත පිළිබඳව වේදනාවන් පිළිබඳව සිහිය පිහිටුවන පුද්ගලයාට ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ෂඩ් ආයතනයන්ගෙන් ඇති කරගන්නා වූ අරමුණු පිළිබඳව සිදුවන උපාදානීය ක්‍රියාත්මක වීම උපාදානීය ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා විපස්සනා මානසිකාරය තුල හික්මිලා ප්‍රඥාව පහළ වෙනවා ලෝකෝත්තර ප්‍රඥාව පහළ වෙනවා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵලයටපත් වෙන්න අවස්ථාව ලැබෙනවා එතකොට යම් කිසි කෙනෙක් නාම රූප ධර්මයන් විමසා බලලා උපාදානීය ධර්මයන් දුරු කරගෙන රහත් භාවයටපත් වෙනවා නම් අරිහත් ඵලයටපත් වෙනවා නම් ඒක උපමා කරනවා අර පළපු කුඩා කරපු දර අව්වේ දාලා ගින්නේ දවා විනාශ කිරීම හැටියට. එතකොට රහත් භාවයේ නැමැති ගින්නෙන් මේ සියලු දෑ විනාශ කරලා දාන්න පුළුවන් කෙලෙස්. එතකොට කෙලෙස් විනාශ කළාට පස්සේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සංදයන්ගෙන් රහතන් වහන්සේ ආයුෂ කර්මය පවතින තාක් මේ ජීවිතය ගෙවනවා. නමුත් ආපහු උන්වහන්සේට කිසිම සාංශාරික පැවැත්මක් ඇත්තේ නැහැ. ජීවත් වෙන කාලය විතරයි. අව්වේ දවා විය අව්වේ දමා වේලා ගින්නේ දමා දැව්වට පස්සේ ආපහු නැවත වෘක්ෂයක් ඇතිවීමට හැකියාවක් නෑ දැන් ඒ වෘක්ෂයේ සියලු ගහ මුල් හැමදේම දැන් අළු වෙලා තියෙන්නේ ඒ අළු උපමා කරනවා කිසිදු ශක්තියක් කුක්ෂයක් හට ගැනීමට නොමැති ඒ අලු නැවත පුනර්භවයක් නිර්මාණය කිරීමට නොහැකි වන රහත් භාවයට එතකොට බොහොම කෙටි කාලයයි ජීවත් වෙන්නේ සංසාරේ නැවත දුක් විඳින්න සිද්ධ වෙන්නේ නැහැ යම් දවසක ඒ රහතන් වහන්සේ මේ ජීවිතේ පිරිනිවන් පාලා ඒ සංසාරික පැවැත්මක් දුරු කරලා දානවා හරියට අර ඉතිරි වෙච්ච අලු අව් ගඟේ දාලා සුළඟේ දාලා පා කරලා නැති කරනවා වගේ ආයි කවදාවත් දකින්න නැති වෙනවා රහතන් වහන්සේ පහනක් නිවිලා ගියාසේ මේ මනුෂ්‍ය ලෝකයේ මේ කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකමේ ත්‍රිභූමික පැවැත්ම දුරු කරනවා ඉතින් මේ විදිහට සංයුක්ත නිකාය අභිසමය සංයුක්ත වේදනා සූත්‍ර විස්තර කරනවා ඒව මේව කෝ භික්කවේ උපාදානීයේසු ධම්මේසු ආදීනවානුපස්සෝ විහෙරතෝ සංහා නිරුද්ධති යම් කිසි කෙනෙක් ඔය අපි විස්තර කරපු ආකාරයට ෂඩ් ආයතනයන් තුල උපාදානීය ධර්මයන් ක්‍රියාත්මක නොවන විදිහට සිහි නුවණින් ආදීනව දකිමින් පවතිනවා නම් ඔහු තුල තණ්හාව නැති වෙනවා. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ තණ්හාව නැතිවීම නිසා උපාදානය නැවත නැවත ඇති වෙන්නේ නැහැ. උපාදානය නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධෝ භව නිරෝධා උපාදානය නැතිවීම නිසා භවය නැති වෙනවා. භවය නිරෝධයටපත් වෙනවා. එතකොට කර්ම භවයත් උප්පත්ති භවයත් දෙකම නිරෝධයටපත් වෙනවා. කර්ම භව නිරෝධයටපත් වීම නිසා උප්පත්ති භව නිරෝධයටපත් වෙනවා. භව නිරෝධා ජාති නිරෝධෝ භවය නිරෝධ වීම නිසා නැවත උප්පත්තියක් ඇති වෙන්නේ නැහැ. ජාතිය නිරෝධයටපත් වෙනවා. ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝ මනස්සුපායාසා නිරුද්ධಂತಿ. ඉපදීමක් නැති නිසා නැවත අපිට ලෙඩ වෙන්න දුක් වෙන්න වයසට යන්න මරණයටපත් වෙන්න ඉපදීම නිසා ඇතිවන ඒ ලෙඩවීම, ජරාවටපත් වීම, මරණයටපත් වීම, ඒ සියලු දුක් වලින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන ඒ සියලු දුක් නැති වෙනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛඛන්දස්ස නිරෝධෝ හෝති. මෙන්න මේ විදිහට මේ සංසාර ගමනේ විඳින සියලු දුක්ඛයන්ගෙන් නිරෝධයටපත් වෙන්න සියලු දුක් නැති කරන්න හැකියාව ලැබෙනවා කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් මේ දේශනා කරන්නේ දුණු ධර්ම කාරණාවලට සාපේක්ෂව ඔබ හැම දිනාගේම ජීවිතවලට මේ ධර්ම කාරණා එකතු කරගෙන හැම දිනාගේම ජීවිතවල සියලු පාදානීය ධර්මයන් දුරු කරලා අන්හාව නැති කරගෙන උපාදානය නැති කරගෙන භවය නැති කරගෙන ඉපදීම අවසන් කරලා සසර දුකින් නිදහස් වෙන්න මේ සියලු පින් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පැස් කරගත්තා වූ සියලු පින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු දෙවියෝ මේ පින් අනුමෝදන්ව ලෝතුරා නිර්වාණ අවබෝධයට පත් වේවා කියලා සාදු කියලා පින් දෙන්නේ ආකාසත්තාච බුම්මන්තා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං චිරන් රක්칸තු බුද්ධ දේශනං චිරං රක්ඛන්තු තං සදා සාදු සාදු සාදු සදෙවතුනි සත්වක සිත් සතන් නිවාස සරසාලමින් එවතු බෝධේශනා පොතවදාල පූජනීය තලාවේ සමරතන පින්වත් ස්වාමින් වහන්සේට නිරෝගී චිර ජීවනයේම සැලසේවා සාදු සාදු සාදු එතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ කුවන්තුලිය සුපින්වත් ඔබ වෙන මේ වේදී කිනා මේ දේශනාව මෙන්න නිමාවට පත් වෙනවා ඔබ හැම දිනටම Thank you.